චිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාස්නං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගන්න සසර ජීවිතය සූපත් කරගන්න සියල්ලට හේතු වෙන අපේ චිත්තසංතානය නිවැරදි සිතුවිලි ඇති කෙරෙන චිත්තසංතානයක් බවට පත් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි ඇති කෙරෙන අපි ඇහැකරන ආසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් වලින් මේ ලෝකයේ තියෙන ලෝයේකුත් දේවල් අරමුණු වෙනකොට ආන්ගේ අරමුණු වෙන දේවල් පිළිබඳ අපි හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා අපේ හිතේ අපේ මානසිකාරේ මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් මේ මධ්‍යස්ථ කෙනෙක් කියලා තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා තේරුම් ගැනීමක් සිද්ධ වෙනවා සමහර ඇත්තෝ නරක දේවල් හොඳ දේ විදිහට තෝරගන්න ගතියක් තියෙනවද නැද්ද? නේද? අපිට උනත් සමහර දේවල් හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හොයාගන්න බැරි අවස්ථා එනවද නැද්ද? මේක මම මේ කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද දන්නේ නේද? අන්නේ ඇයි ඒ ගැන අපිට දැනීමක් නැති හින්දා. එහෙනම් දැනීම කියන එක යම් දෙයක් ඉදිරියේ අපිට එන හැඟීම අපේ සිද්ධ වෙන හඳුනා ගැනීමට අපේ අතීත දැනුම හේතු වෙනවමද නැද්ද? එහෙනම් මේක නිවන් දක්වන්න නම් කෙලෙස් වලින් අයින් කරන්න නම් අපේ මේ సంతානය කෙලෙස් අයින් වෙන හඳුනා ගැනීම. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ අයින් වෙලා සිතුවිලි උපදින විදිහට අපේ හිත සකස් කරන්න වෙනවද නැද්ද? ආන්ගේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කිසිම දෙයකට ඇලෙන්නේ නැති වෙන්න කොහොමද මේක අවසාන මොහොත දක්වා අරගෙන යන්නේ? කිසිම දෙයකට ඇලෙන්නේ නැති වෙන්න මගේ හිත අරගෙන යන්නේ කොහොමද? දැන් මම කියන කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව පොඩ්ඩක් හුස්ම දිහාවට අවධානය යොමු කරන් ඉන්න කියලා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. එතකොට මොකද? ආ ඒකට තමයි ඉඳගත්තේ කියලා පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොටම මොකද? පෙරහැරක් බලනවා වගේ හිතට එනවා. පරණ දැක්කේවා නේද? අහපු ඒවා, වින්දේවා. ඉතින් මෙන්න මේ විදිහට නැතුව අපේ හිත ශක්තිමත් කරගෙන ඒ සිතෙන් මේ ලෝකයේ තියෙන දේවල් වල ඇත්ත తත්වය මොකක්ද කියලා ගවේෂණය කර මේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකට නොයේකුත් නොයේකුත් උදාහරණ එක එක එක එක උපක්‍රම ක්‍රමවේද එක එක තැන්වලදී බුදුරජාන් වහන්සේ දේශනා කරපු එක එක පිරිසට දේශනා කරපු එකම හරය තියාගෙන දේශනා කරපු ධර්මය අපිට ඇහෙන්න දකින්න ලැබෙනවා. ඉතින් දැන් සබ්බාස සූත්‍ර වගේ සූත්‍ර ධර්මයක් ගත්තොත් වෙනත් නේ ඒ සූත්‍ර ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ නැහැ. නමුත් අන්තිමට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ වගේ එක එක තැන්වලදී දේශනා කරපු ක්‍රමවේද වලින් එකක් හරි අපි පාවිච්චි කරගන්නවා නම් අපිට ලොකු මානසික වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි ඉදිරියේදී එවැනි වටිනා සූත්‍ර ධර්ම ටික ටික ටික ටික සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධි හත පිළිබඳවයි. ඒ විසුද්ධි හතේ ditthi visuddhiyata අයිති කරන නාම රූප පරිච්ඡේදය පිළිබඳ කතා කරන අතර වාරයේදී තවත් අවශ්‍ය වෙලාවට නොයෙකුත් ධර්ම කරුණු අපි සාකච්ඡා කරා. ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා සෝවාන් අංග කියලා. මේවෙන් පින්නත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ අංග කිව්වහම අංගයක් කියන්නේ කොටසක් කියන එක. එක එක අංගයක් ඒක. ඒතර අංග ටික ඔක්කොම එකතු වුනහම සම්පූර්ණ එක හැදෙනවා. නේද? එහෙනම් මේකෙන් එකක් තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ. එතකොට අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට ඒ ධර්මය ශ්‍රවණය කළාට පස්සේ ඒ ශ්‍රවණය කරපු ධර්මය මට දැන් මගෙන් දැන් බණ අහගෙන ඉන්නවා කියන්නකෝ බණ අහගෙන ඉන්නකොට මේ අත්තන්ට යම් ප්‍රමාණයක් තේරෙනවා. දැන් හරියට මේ පිරිස ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගේ. පුවක් ගෙඩිය කපන තැන තීරණය කරලා තියෙන්නේ කවුද? මං තමයි ගිරේ. මේ අත්තු පුවක්. හරිද? පුවක් ගෙඩිය කපන තැන තීරණය කරලා තියෙන්නේ ගිරේ. පුවක් ගෙඩියට ඕන විදිහට කැපෙන්නේ නැහැ. පුවක් ගෙඩියට ඕන විදිහට කැපෙන්නේ නැහැ. අන්න එහෙනම් ධර්ම ශ්‍රවණය කරද්දී අන්න ඒ වගේ කියන දේ ඉතින් අහන් ඉන්න ඕනේ. සමහර කොටසක් තේරෙනවා සමහර කොටසක් තේරෙන්නේ නැහැ. සමහර ඒවා මට ජීවිතේට එකතු කරගන්න විදිහ තේරෙනවා අනිත් ටික තේරෙන්නේ නැහැ. ආන් එතකොට මොකද කරන්න වෙන්නේ? තේරුම් නැති ටිකත් උස්සගෙන අරයි යන්න ඕන තෝරගන්න. කාලඟටද? කල්යාණ මිත්‍රයා ළඟට. ආන් එක තමයි කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍යයි කියන්නේ. නැත්තම් තනියෙන් මේක කරගන්න බෑ. ධර්ම ශ්‍රවණය කරනකොටත් කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙනවා. නමුත් ඒකේ පරමාර්ථය අන්න අර වගේ. එතකොට දැන් මේ අපි මේ මේ ඉදිරියේ ඉන්න පිරිසටවත් රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් මේ සඳහා සම්බන්ධ වෙන අයටවත් මේ අවස්ථාව නැහැ. අහගෙන ඉන්නවා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. ඉතින් අහගෙන ඉන්නවා නේද? දැන් එතකොට මේකේ පිළිබඳව තම තමන්ට ඇතිවෙන යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාව නැති වුණාට නිකන් ඉන්නෙත් නෑ. කල්යාණ මිත්‍ර සේවනයේ බලෙන් හරි ලබා ගන්න අපිට එක එක ක්‍රමවේද පාවිච්චි කරමින් ඔය දේශනා මාලාවේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව යම් යම් විමසීම් කරපු බහුලව විමසීම් කරපු ප්‍රශ්න තියෙනවා. එක එක එක එක අවස්ථාවල එක එක ක්‍රම පාවිච්චි කරගෙන. ආන්ගේ ගැටලු වලින් වටිනා කාටත් ඇතිවන ගැටලු කිහිපයක් අපි මේ ධර්ම දේශනා මාලාවේදී සරෙන් සරේ සරෙන් සරේ නැවත විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් තමයි ඒවා ආය ආවර්ජනය වෙන්නේ. ආය ආවර්ජනය වෙන්නේ. ඉදිරියට ගොඩාක් යන අතර වාරයේදී අන්න ඒ වගේ කාරණාවක් සාකච්ඡා කිරීම වටිනවා. මේකෙදි අද දවසේ අපි හිතාගත්තේ තීරණය කරගත්තේ බොහෝ ගැටලු අතරින් මෛත්‍රී භාවනාව පිළිබඳ තියෙන ගැටලු කිහිපයක් ගැන ඒ කරපු විග්‍රහයත් එක්ක නැවත සාකච්ඡා කරන්නටයි. මෛත්‍රී භාවනාව පිළිබඳව අපිට ලැබිලා තියෙන එක ලොකු ගැටලුවක් තියෙනවා. ඒ තමයි මම වෛර නැත්තේක් වෙම්මා, මම තරහ නැත්තේක් වෙම්මා, දුක් පීඩා නැත්තේක් වෙම්මා, සුවපත් වූ සිත ඇත්තේක් වෙම්මා කියනකොට මමත්වයේ ගොඩ නැගෙනවා නේද හාමුදුරනේ කියලා ගොඩ දෙනෙක් විමසනවා. ඒක නියම මෛත්‍රී භාවනාව නෙවෙයි. ඒකෙන් මම කියන සංකල්පය වර්ධනය වෙනවා නේද කියලා. බැලු බැල්මට මෙහෙම පේනවා. එතකොට බලන්න හුඟක් අය පින්නත් නී සමහර පොත්වල තියෙන පාට වලින් ඒ කියන්නේ වර්ණ නෙවෙයි පාට. ඒ කියන්නේ ඒක කොටස්. එක කොටසක් හදලා ගත්තාම එහි අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සමස්තය ගත්තාම ඒකෙන් සිද්ධ වෙන යහපත පේනවා. ඒ ගැටලුවට විසඳුම තමයි හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම්, වෛරීකම්. ඒ කියන්නේ මේ ලෝකයේ මිනිස්සුන් දිහා හොඳට බලනකොට අපි අපි කියලා හිතන්නේ මගේ හිතවත් අය ගොඩක් වැඩි නම් මගේ හිතවත් අය කියලා මට හිතවත් ගොඩ කට්ටිය ඉන්නවනම් ඊළඟට ඒ වගේම අහිතවත් අයත් ඉන්නවනම් වෛරී අයත් ඉන්නවනම් මැදිහත් අයත් ඉන්නවනම් බලන බලන මානේ මගේ මමත්වය මගේ ලොකුකම හෝ නැත්තම් මොනවා හරි ඒ වගේ මෙතන මම කියන සංකල්පයේහි තියෙන්නේ වර්ධනයක්ද අඩුවක්ද ලොකු වර්ධනයක් තියෙනවා නේද ලොකු වර්ධනයක් තියෙනවා. මගේ හිතට දැනෙනවා නම් මෙන්න මේ කට්ටිය මගේ ඉතාම හිතවත් අයයි කියලා මම ඒ කට්ටිය අල්ලන් ඉන්නේ. මෙන්න මේ කට්ටිය මගේ ඉතාම අහිතවත් අයයි කියනකොට ඒ කට්ටිය මම අල්ලන් ඉන්නේ. මෙන්න මේ කට්ටිය මගේ වෛරී අයයි කියනකොට ඒ කට්ටිය මම අල්ලන් ඉන්නේ. මගේ මගේ කියලා මමත්වය තදින් වැඩි වෙනවා. හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. අපි මෛත්‍රී භාවනාව සාකච්ඡා කරපු විදිහ ඒකෙදී අන්තිමට කතා කරා සීමා ඛණ්ඩනය කියලා එකක්. සීමා ඛණ්ඩනය කියද්දී අපිට මෛත්‍රී චිත්තයක් වර්ධනය වෙලා මේ මෛත්‍රී චිත්තය අපි පරීක්ෂා කරන්න කියලා කිව්වා. මෛත්‍රී හැඟීම පරීක්ෂා කරන්න කියලා කිව්වා. එතකොට මෙන්න මේ මෛත්‍රී හැඟීම ඇති වෙනකොට පින්වත්නි ඒක පරීක්ෂා කරලා බලනකොට හිතවත් කෙනෙකුට ඒක යොදවලා බලනකොට මෛත්‍රී හැඟීම වැඩි වෙනවා. අහිතවත් කෙනෙකුට යොදවලා බලනකොට මෛත්‍රී චින්තනය අඩු වෙනවා. වෛරී කෙනෙකුට නම් ගොඩක් අඩු වෙනවා. ආන් එහෙම වෙනසක් තියෙනවා නම් Tamange సంతානය තුල අන්න ඒක එතකොට සීමාවල් කැඩිලා නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ මෛත්‍රී සංකල්පනාව වර්ධනය කරගන්නකොට අන්න අර සීමාවල් කැඩෙන විදිහ මම සාකච්ඡා කරා. ඒ සීමාවල් කැඩුනා කියන්නේ මමත්වය බහුල වශයෙන් අඩු වුණා. හරි. එහෙනම් මේ භාවනාව පුරාවට තියෙන්නේ මමත්වය වැඩි කර ගැනීමක් නෙවෙයි මමත්වය අඩු කර ගැනීමක්. හරිද? ඊළඟට වැඩි දෙනෙක් අපෙන් විමසලා තිබ්බ ප්‍රශ්නය තමයි මෛත්‍රිය විදර්ශනාවකට යොමු කරන්නේ කෙසේද? මේක විදර්ශනාවකට යොමු කරන්න පුළුවන්ද කියලා. ඉන්නත් අපි දන්නවා විදර්ශනාවක් ආරම්භ විය යුත්තේ විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැනීමක්. හරිද? මේ විශේෂ දැනීම කියලා කියන්නේ විදර්ශනාවකින් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පැහැදිලිවම කාව අවබෝධ කරගන්න කියලාද? මාව අවබෝධ කරගන්න, තමන්ව අවබෝධ කරගන්න. ඉතින් පළවෙනියෙන්ම ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන්නේ පින්නත් නේ කාය වේදනා චිත්ත ධම්ම කියන කොටස් හතර කොහෙද හැදෙන්නේ කාය කියන්නේ මේ ශරීරය මේ ශරීරයේ එක්තරා ගැලීමක් ඒ කියන්නේ ගැලීමක් කියන්නේ මොකද්ද මේ ශරීරය අපි මතක් කරා නාම પરම්පරාව ගැන රූප પરම්පරාව ගැන කතා කරද්දී දුන් හිත දියල්ල වගේ කියලා මතක ඇති නේද දුන් හිත දියල්ල වගේ කියන්නේ දුන් හිත දියල්ල කියවම ඒක ගලාගෙන යන එක මේ ශරීරයත් ගලාගෙන යන එක හැදෙන රූප කලාප බිඳි බිඳි යනවා ඒවා වෙනුවට අලුතෙන් ඒවා නැවත නැවත නැවත නැවත සකස් වෙනවා නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? දාඩියත් එක්ක මේ හැම මෙරි මෙරි යන්නේ නැති වෙලාවක් තියෙනවද? ඇසිපිය නොහෙලන වෙලාවක් තියෙනවද? ඉතින් මේ හැම එකකම හැම දෙයක්ම හැම වෙලෙම රුධිර ගලන්නේ නැති එක වෙලාවක්වත් තියෙනවද මේ කරවමට? ආහාරයක් තියෙනකන් තියෙනවා නම් ආමාශයේ අවශෝෂණය වෙනවා හැම වෙලෙම. ආහාර මාර්ගයෙන් පල්ලෙහාට ඒක ගලාගෙන යනවා. ඉතින් මේ විදිහට හැම වෙලෙම මේ ශරීරයේ යම් වෙනස් වීමක් වෙනස් වීමක් සිද්ධ වෙනවා. කැඩෙන බිඳෙනේම වෙනුවට අලුත් ඒවා තුවාලයක් තුවාල වුණොත් යම් තැන ටික දවසකින් ආපහු කියනවා මේ තුවාලේ හොඳ වෙලා කියලා. ඊට පස්සේ ආයෙ ටික දවසකින් කියනවා ඒකේ කැළලක් නැති වෙලා කියලා. නේද? එහෙනම් නැවත නැවත නැවත නැවත ඒවා එතෙන්ට ආදේශ වෙනවා. ආන් එහෙම නැති වෙන එක වෙනකොට නැවත ආදේශ වෙවි ආදේශ වෙවි කොණ්ඩේ කපනවා. නේද? කොණ්ඩේ කපපුවම ටික දවසකින් ආයෙ වෙන්න වැවිලා. එහෙනම් ඒක ආදේශ වෙනවා. ඒතර ඒ බව පේන්නන කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද දන්නේ නැහැ. මගේ කොණ්ඩේ නම් වැවෙන්නේ හැමදුනේ හැන්දෑවේ 4 ඉඳන් 5 වෙනකම් මට ජර ජර ගාලා සද්ද ඇහෙනවා. එහෙමද? <laughs> නෑ. එහෙම එකක් නැහැ. වැවෙන වෙලාව කොයි වෙලාවද කියලා මම දන්නෙත් නැහැ. හැබැයි නොවැවෙන වෙලාවක් නම් නැහැ. නේද? එහෙනම් අන්න එහෙම අපිට තේරෙන්න ඕන මේකේ ගැලීමක් තියෙන ශරීරයක් කියලා. ඒ වගේම මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා නැත්තම් කාය වේදනා චිත්ත කියන්නේ අපේ මේ විඥාණයටයි වේදනාව කියන්නේ අපි දන්නවා සැප දුක් අදුක් වශයෙන් ඇති වෙන වේදනාවල් ධම්ම කියලා කියන්නේ අන්නර හිතේ ඇති වෙන අඳුනා ගැනීම සහ ආදරය ආදී සැකසීම් ඊර්ෂියා ක්‍රෝධ වෛර මාන්න ඔය හැදෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ධර්මයක් දැන් ධම්ම කොටසට ඒව වැටෙන්නේ එතකොට මේ හතර ඇරෙන්න මෙතන මොකක්වත් ඇත්තේ නැහැ මේ හතර ගැන පරීක්ෂා කරලා බලන එක මෙහි ඇතිවීමක් තියේද නැතිවීමක් තියේද ඇතිවීමක් නැතිවීමක් දෙකම තියේද මේවා කොහොමද මේවා අනිත්‍යද මේවා දුකද මේවා අනාත්මද මේවා අසුබද මේවා අසාරද කියලා මේවා සරු වශයෙන් ගත හැකි දේවල්ද කියලා අපේම ශරීරය අපේ තුල ඇතිවන වේදනා අපේ තුල ඇතිවන සංඥා සංකාර විඥානයන් අපේ හිතෙන්ම විමසා බැලීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒක සම්පූර්ණ විමසනකොට තේරුනොත් එහෙම මේකේ ගාණ්ඩම දෙයක් නැහැ. මගේ ළඟ විතරක් නෙවෙයි අපේ අම්මගේ ළඟ, තාත්තාගේ ළඟ, සහෝදරයා ළඟ, ඥාතියා ළඟ වෙන කිසිම දෙයක් හිතුවක්කාරව සකස් වෙන දේවල් ගස් වගේ. හරිද? මට අයිතියකට ගණ්ඩම පුළුවන්කමක් නැහැ කියලා මමත්වය අඩු වෙනවා. අන්න ඒ ඒ විදිහට මේ ළඟ සකස් වෙන සකස් වීම ටික මට අයිතියක් නැතුවයි මං උස යන්නේ. මං මං කියලා තියෙනවද මේ මාව නම් අඩි 6ක් යවන්න ඕනේ උස. හරි එහෙම කියලා තියෙනවද? නෑ. මගේ S2 තෝරගන්නකොට මම අර වළංගු සාතික ගැරන්ටි එකක් හරි වොරන්ටි එකක් හරි ඉල්ලලා තියෙනවද? මට මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් ඕනේ. නේද? එහෙම හරියන්නේ නැහැ මට මේ බාල ඇස් එපා. නේද? මේ જાතියෙන් ඕනේ. මේ එහෙම මොනව හරි තියෙනවද? නෑ මම ඉල්ලලා ගත් එකක් නෙවෙයි මේක. මට හම්බෙච්ච එකක්. ඊළඟට ඉස්සරහට යනකොට නේද මම වයසට යනකොට මම මේ වගේ වෙන්න ඕනේ කියලා තෝරගන්න තියනවාද අර මේ සමහර තැන්වලට ගියාම තෝරගන්න තියෙනනේ මේකෙන් ඕනද මේකෙන් ඕනද මේකෙන් ඕනද මේකෙන් ඕනද කියලා එතන ෆොටෝ පොතක් එහෙම බලලා දෙනවා. ගෘහ භාණ්ඩ තෝරගන්න ගියාම ඉස්සෙල්ලා දෙනවා ඇල්බම් එකක් දෙනවා ඒක බලන්න හා මේකෙන් කෝකද ඕනේ කියලා. ඒ වගේ මම වයසට ගියාම මේ වගේ මූණක් කොයි වගේ මූණක්ද ඕනේ කියලා අපිට තෝරගන්න එහෙම තියෙනවද? කොයි වගේ වේද කියලා දන්නවද අඩුම ගානේ? නැහැ. ලොකු වෙනකොට කොහොම වේද කියලා පොඩි දුවාලා දන්නවද? නැහැ. එහෙනම් මේක එකක්වත් මගේ තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ කාය වේදනා වේදනාවලුත් එහෙමයි. සංඥාවලුත් එහෙමයි. මොකක්වත්ම අපි දන්නේ නැහැ මේකේ. අන්න ඒ දන්නේ නැති ටික ඒ ඒ ධාරාවන් පිළිබඳ සොයා බැලීමයි විදර්ශනාව කියන්නේ. කුමන හෝ හිතකින් මේ ටික හොයලා බලන්න නම් ඒක තුලට හිත <clears throat> යොදා ගන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ආන් ඒක තුලට හිත යොදවන්න මොකද්ද වෙන්න ඕනේ? හිත එකඟ වෙන්න ඕනේ. හිත එකඟ කරගන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න ඕනේ. ආන් ඒ සඳහා අපිට මේ මෛත්‍රී භාවනා පාවිච්චි කරන්න පුළුවන්. මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද කියලා අපි සාකච්ඡා කළා. ඒතකොට එතෙන්ට හිත යොමු කරගත්තට පස්සේ ඒ හිත භාවිතා කරලා මේ මොහොතේ මට මේ ඇති වෙලා තියෙන ඒකාග්‍ර හිත කියන්නේ එකක්. ඒ හිත ඇති වෙන්න හේතු වෙච්ච කය කියන්නේ වෙනස් එකක්. මේ හිත ඇති වෙන්න ඇති වුණා වූ මේ හිතින්ද ඇති වෙන වේදනාවක් තියෙනවා සැප වේදනාවක්. එතන ඒකාග්‍ර චිත්තයක් හදන ලොකු සැප වේදනාවක් තියෙනවා. ඒ වේදනාව තව එකක්. නේද? ඒක හොඳට බේර ගන්න පුළුවන් බව මම හිතන්නේ ඊයේ දවසෙත් මතක් කරා. මේ නිකම්ම නිකම් මතක් කරන්න හැමදාම එක මතක තියාගන්න ඕනේ හින්දා. තුවාලයක් හැදිලා හොඳටම රිදෙනවා කියන්නකො නැත්නම් ඔළුව කසනවා කියන්නකො ඉන්න බැරි තරම්. හරිද? ඔළුව කසනවා මගේ ඔළුවවත් නියපොතුවත් දන්නවද මට කැසීමේ වේදනාවක් තියෙනවා කියලා ඔළුව. මොකද කියන්නේ? දන්නවද? ඒතර කොහෙද මේ කසන්නේ? අපි කියන ඔළුව කසනවා කියලා. නේද? ඔළුව කසනවා කියනවා හැබැයි මම මෙහෙම කරලා කසනකොට මගේ ඔළුවේ මේ හැම දන්නවද? ආ මාව දැන් කැසීමට භාජනය වෙලා තියෙන්නේ කියලා. මේ අත දන්නවද? මේ ඇඟිලි දන්නවද? ආ මම මේ දැන් කැසීමේ ක්‍රියාව කරමින් ඉන්නේ කියලා දන්නවද? මේ මේ හැම දන්නවද? මගේ මේ ඔළුව වදිනවාය කියලා. ඔළුවේ හැම වදිනවා කියලා දන්නවද? මේ ශරීරයේ තනිකර මැටි කුලියක් වගේ මෙලෝ දෙයක් දන්නේ අපි කියනවා කැසීම ඇතුන්නේ කොහෙද? ඔළුවේ කියලා. මොකද කියන්නේ? මොකද කියන්නේ? ඔව්ද නැද්ද? එහෙනම් හොඳ පැටලිල්ලක් මේකේ තියෙනවද නැද්ද? මේ වගේ මේ වගේ හොන්දට පැටලිච් එකක් තමයි අපි මේ ජීවිතය කියලා අරගෙන යන්නේ. මේක ලියා ගන්නයි විදර්ශනාව කියන කෝණ වෙන්නේ. ඒකට මේ පිළිබඳ අවධානය යොමු කරලා බලන්න වෙනවා. ආන්ගේ අවධානය යොමු කරලා බැලීමටයි නේද? බැලීමටයි විදර්ශනාව කියන්නේ. අන්නර මෛත්‍රී චිත්තයෙන් දැන් ඒක බලන්නේ කොහෙද? මේකට බලන්න කිව්වම මම මොකද වෙන්නේ? මම දැන් කියනවා ආයෙනම් ඔය නේද මේ කය කයයි වේදනාවයි දෙක දෙකක් කියලා බලන්න කියලා කියනවා. ඇස් දෙක පියාගෙන ආ හොඳයි මෙනෙහි කර කර බලන්නකෝ කියලා කිව්වම මොකද වෙන්නේ? බැලිල්ල පැත්තක තියලා කොහෙද ගිහින් ඉන්නේ? ආ මෙයා විසිරලා යනවා නේද? රූප පරණ රූප කායක කෙනා කරපු එව්වා, කියපු එව්වා, බැන්න එව්වා, ඔක්කොමත් එක්ක ඔහෙ ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ. එහෙනම් මේ හිත මේ වගේ හිතක් අරගෙන මට මේ වැඩේ කරන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඒ වගේ එහෙනම් මෛත්‍රිය භාවනාවෙන් ඉස්සරහට ගිය කෙනා මෛත්‍රියෙන් ඉස්සරහට ගිය කෙනා ඇති කරගත්ත ඒකාග්‍රතාවය යොදා ගනිමින් මේ මෛත්‍රී චිත්තය වර්ධනය කරන්න භාවිතා කළ ශරීරය එකක් නැත්නම් රූප කොටස එකක් නාම කොටස එකක් මේ දෙන්නාගේ කිසියම්ම කිසි මුහුවීමක් නැතය. හැබැයි මේ දෙන්නා වෙනම සකස් වෙන්නේ නැතය කියලා නිවැරදිව ඒක නාම රූප පරිච්ඡේද කරගෙන එතනින් එහාට තියෙන සියලු විදර්ශනා ටික කරගෙන යන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී භාවනාව අහගෙන එක. දැන් ඔන්න මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කතා කරා. ඔන්න දැන් ඊළඟ එක. කුමක්ද මේ චේතෝ විමුක්තිය? කුමක්ද මේ චේතෝ විමුක්තිය කියලා? පින්වත් මේ මේ ඇත්ත දන්නවද නැද්ද අපි පොඩ්ඩක් මොහොතකට හිතලා බලන්න. මේ සකස් වීම කියන එක ගැන අපි පොඩ්ඩක් පොඩි පරීක්ෂණයක් කරමු. මේ සකස් වීම කියන එක තෝරගන්න. ඔක මට අයිති එකක් නෙවෙයි කියලා තෝරගන්න ඕන හින්දා. ඔන්න මම දැන් පොඩි මන්තරයක් කියනවා. හරිද? මන්තරයක් කියනවා ඔය ශරීරවල පොඩි වෙනසක් වෙයි හැබැයි ඔක ඇහෙද්දි. හරි? පුළුවන් නම් නවත්තන්න. මම දැන් මන්ත්‍රේ කියාගෙන යන්නයි යන්නේ. යනකොට ඔය ශරීරවල මොන හරි වෙනසක් සිද්ධ වෙයි. පුළුවන් නම් ඒක වෙන්න දෙන්න නැතුව නවත්තන්න. කියන්නද? බයද? බයද අපි ශරීරේ වෙනසක් වෙනවනේ බය නැද්ද? බය නැහැ. ඕන දැන් මන්ත්‍රය හොඳට අහගන්න ඕනේ. මොකද්ද වෙන වෙනස කියලා ගවේෂණය කරන්න හිමින් සැරේ බලන්න. හොඳ හොඳට පැහිච්ච ඉදුණ නැති හොඳට පැහිච්ච අමු අඹ ගෙඩියක් ගන්නවා. අරගෙන මේක චූටි චූටි කෑලි වලට කපනවා. කපලා පොල් කට්ටකට දානවා. දාලා හොඳට ලුණු දානවා. මිරිස් දානවා. කොටනවා. මොකද උනේ මන්තරය අහගෙන ඉද්දි. මොකක්ද උනේ වෙනස? නවත්තන්න පුළුවන්ද? ඇයි දැන් මෙහාට අඹාචාරු වෙනවද? මෙහෙට අඹාචාරු වෙන්නේ නැහැ. හැබැයි අපේ කට සූදානම්ද නැද්ද? මේක ඇහෙනකොට අපේ කට සූදානම් වෙනවා මේ අඹාචාරු කණ්ඩ. ඈ හොඳටම දන්නවා මෙහෙට ඒව එන්නේ කියලා. නවත්තන්න බෑ. නේද? ආන් වගේ පින්වත්නි මේ ඇහැ කන නාසය දිව ශරීරයට එක එක අරමුණු වෙනකොට අපේ හිත එක එක විදිහට සකස් වෙනවා. හරිද? නවත්තන්න පුළුවන්ද? ඔන්න දැන් බාල පුතා කියනවා. මොකද වෙන්නේ? ආ ඔය සකස් උනේ නේද? ඈ නැත්තම් මං දේශපාලඥයෙක්ගේ හරි කාගේ හරි හොඳට ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා. මොකද වෙන්නේ? ඔන්න සමහර කට්ටියට කැමති විදිහට හැදෙනවා, සමහර කට්ටියට අකමැති විදිහට හැදෙනවා නේද? සමහර කට්ටියට දෙපැත්තටම නැති විදිහට හැදෙනවා. පාරේ යන්නවත් අපිට නිදහසක් නැහැ කියලා තේරලා තියෙනවද? හ්ම්. පාරේ යනකොට ඇහැ කන නාසය දිව ශරීරය අරන් යන්න බෑද මේක තියලා යන්නේ නේද? මේ මනසයි ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන හම්බෙලා තියෙන උගුල් ටික වැටලා තියෙන අමාරුවේ වැටිච්ච ටිකත් අරගෙන තමයි මට යන්න යන්න වෙලා තියෙන්නේ. මම ඉතින් පාර යනවා උදේම නැගිටලා හොඳ ඒකාග්‍ර හිතකින් පාර යන්නේ. මෙහෙම කරලා බලනකොටම හොඳ තරහකාරයක් දකින්නවා. දැන් මොකද වෙන්නේ? මට මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම අනුදැනුමක් නැතුව මට තරහ ගියාම හරි අමාරුයි අප්පා. හරි එහෙම හිතන්නකෝ. හරි අමාරුයි. ඒ අමාරුව මම බෑ කියද්දි එපා කියද්දි මගෙන් කිසිම අවසරයක් නැතුව මේකෙන් මොකද වෙන්නේ? තරහ කියන එක නැగిලා එනවා මගෙන් කිසිම අවසරයක් ගත්තේ නැහැ. දැන් ඒ වෙලාවේ ඉඳන් මම කොහොමද? දැන් එයාව දැක්කම යනවා. යනකම් මොකද? ඔව් දැන් එතනින් එහාට බලන්නකො දැක්ක එක වෙනම කතන්දරයක්. දැන් මම යනවා. දැන් මගේ ගමන කොහොමද? යනකම් මොකද? ඉතින් අර පරණ කරපු එව්වා, ගියපු එව්වා ඔක්කොම එනවද නැද්ද? අද නම් ගිය හැටි ඇත්තමයි එදා මට මතක් වෙනකොට මගේ නේද ඇඟේ මාළු නටනවා කිකි තනියම පුපුර පුපුර යනවා. දැකලා තියෙන සමහර අය පුටු වලට වෙලා තනියම පුපුර පුපුර ඉන්නවා. පුටුවකට වෙලා තනියම ඉඳගෙන හොඳට පුපුරුක ගහ ඉන්න. කවුරු හරි කතා කරොත් ඉවරයි. ඒ වගේ වෙලාවට. මොකද පරණේව එනවා මේක අස්සට. පරණේව එනවා. ආන්ගේ පරණේව නැවත හේතු වෙවි එකතු වෙවි එනවා. නිකන් නෙවෙයි හේතු වෙවි එකතු වෙවි එන්නේ. නේද? උදේ යනකොට ඔන්න ගෙදර ස්වාමියා භාර්යාවට මොකක් හරි රිදෙන්න වචනයක් කියලා යනවා. එයා දන්නෙත් නෑ ඔය කියලා ගිහිල්ලා. හැන්දෑ වෙනකොට ආයෙදාර තේත් නෑ වතුරත් නෑ මොකුත් නෑ එන්නෙත් නෑ පේන්නවා. බලනකොට මොකද ඇය වෙලා තියෙන්නේ? දැන් ස්වාමියා ඇවිල්ලා බලනවා කො නෑ ආ කොරහක් වගේ මුණකුත් එක්ක අන්නර පැත්ත වෙලා ඉන්නවා. දැන් එයා දන්නෙත් නෑ මොන මොකද මේ වෙලා තියෙන්නේ කියලා. පස්සේ බලනකොට මේ මෙහෙම එකක් තමයි වෙලා තියෙන්නේ. බලනකොට මොකද වෙලා තියෙන්නේ? එක පොඩි වචනයක් කියලා ගිහිල්ලා තියෙන්නේ. කුණු කොටකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයකට සරව එකතු වෙනවා වගේ මොකද? එදත් මට මෙහෙම කිව්වා, එදා අහවලා ඉද්දිච්චුවා කියලා අර පරණ ඔක්කොම මේකේ එකතු වෙලා එකතු වෙලා එයාගේ මොකද වෙලා තියෙන්නේ? ලොකු එකක් හැදිලා දැන්. හැදිලා උඩට ඇවිල්ලා සංස්කාරයක්. අර නේද? සැකසීමක් වෙලා, කලකිරීම සහගත සැකසීමක් වෙලා මූණවත් බලන්නේ නැහැ දැන්. දැන් මොකද කරන්න ඕනේ? මැජික් බෝලෙන් ගහනවා වගේ පුළුවන් දන්නේ නවත්තන්න නෑ. අරකට හරියන්න අනිත් පැත්තට කියලා කියලා කියලා හදලා ගන්න ඕන හැතර. නේද? ඕන්න බලන්න. ඔය වගේ අමාරුවේ වැටිච්ච ජීවිතයක්ද නැද්ද තියෙන්නේ? ඕක මහා වදයක්ද නැද්ද? මොකද කියන්නේ? පාරේ යනකොට තරහ යනවා, ආසාවල් උපදිනවා, රාගය උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, ක්‍රෝධය උපදිනවා, වෛරය උපදිනවා. මේක මහා කරදරයක්. ඔන්න ඕකෙන් මිදිලා ඉන්න තියෙනවා නම් සැපද නැද්ද? ඔන්න ඔය වැඩේ සිද්ධ කරන්නේ චෛතසිකයන්ගේ ක්‍රියාවලියයි. අපේ ඔය එක එක නේද එක එක සිත්නේ හැදෙන්නේ. ඒ සිත හැදෙන්නේ තරහ අරමුණු තරහ හිතක් හැදෙන්නේ තරහට අදාළ චෛතසික ධර්මයන්ගේ එකතුවකින්. හරිද? ඊර්ෂ්‍යා හිතක් හැදෙන්නේ ඊර්ෂ්‍යාටද මෛත්‍රී සිතක් හැදෙන්නේ මෛත්‍රියට අදාළ චෛතසිකයන්ගේ එකමුතුවකින්. හරි? හොඳයි. වෙන කිසිම දෙයකට එඬ දෙන්නේ නැතුව මෛත්‍රී සිතුවිලි මේක දිගේ එන්න පටන් ගත්තොත් වෙන කිසිම දෙයකට එන්න දෙන්නේ නැතු. අන්න මෛත්‍රිය හින්දා අනිත් චෛතසිකයන්ගේ මම මිදුණා. බේරුණා. ඒ වෙලාවට తాවකාලිකව බේරුණා. හරිද? తాවකාලිකව බේරුණා. හරි? ආන් ඒ කියන්නේ විමුක්තියකටපත් වුණා. తాවකාලික විමුක්තිය මේ වෙලාවේ මම ඒකෙන් මිදුණා. අයින් වුණා. ආන් ඒකින්ද කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරි? එතකොට අන්න බලන්න අපිට එහෙනම් මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා මෛත්‍රී භාවනාව කරගෙන යන්නේ කොහොමද කියලා අපි අඩුවක් නැතුවම මේ தත්තර යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඔක්කොම සාකච්ඡා කරා. එතකොට මේ චේතෝ විමුක්තිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔය අහපු ප්‍රශ්නවල තව ප්‍රශ්නයක් තියෙනවා. විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොසග්ග පරිණාමී වූ සියල්ලංගෙන් අතමිදිත් චේතෝ විමුක්තියයි ආර්ය උත්තමයන් තුල තියෙන්නේ. අන් අය තුල තියෙන එක නෙවෙයි කියලා චේතෝ විමුක්තිය කොටස් දෙකකට බෙදලා තියෙනවා සූත්‍ර ධර්ම වල ඉතාල පැහැදිලිව තියෙනවා. දැන් දන්නවද කට්ටියකට වෙලා තියෙන වෙච්ච වැඩේ? එක පිරිසක් කියනවා පින්වත් මේ ආර්ය මෛත්‍රී භාවනාවයි වර්ධනය කරන්න ඕනේ අනිත් මෛත්‍රී භාවනාව නැතුව කියලා. හරි. ආර්ය මෛත්‍රී භාවනාවයි වර්ධනය කළ යුත්තේ අනිත් එක වර්ධනය කරන්න හොඳ නෑ කියලා. හරි. මේක ප්‍රායෝගිකව කළ හැක්කක්ද කියලා බලන්න ඕනේ. ප්‍රායෝගික කළ හැක්කක්ද කියන්නේ යම් දෙයකට යමක් පාවිච්චි කරන්න නම් ඊට කලින් භාවිතා කරන්න ඒක උපදවාගත යුතුද නැද්ද? අපි හරියට පරිස්සමෙන් මේක තේරුම් ගන්න ඕනේ. හරි? ආර්ය උත්තමයෝ කියන්නේ කාටද? අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා අපි අහලා තිනවා. කවුද? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා, සෝවාන් පලස්ත පුද්ගලයා, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරිහත් මාර්ගස්ත පලස්ත කියන පුද්ගලයෝ හතර දෙනා. ඉන් මෙහා ආර්ය කතාවක් නැහැ. එහෙනම් ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ කවුද? එහෙ සිද්ධ වෙන එකක්. හරිද? දැන් යම් කිසි කෙනෙක් ක්‍රීඩාවක් පුහුණු වෙනවා. එයා යන්න හදන්නේ ඔලිම්පික් පදක්කම ගන්න. හරිද? ඇත්තටම එයා ඔලිම්පික් පදක්කම ගන්න දුවපු වෙලාව කියලා හිතන්නකෝ. එයා ඔලිම්පික් පදක්කම ගන්නවා කියලා හිතන්නකෝ. අන්න ඒ දුවපු වතාව තියෙනව නේද? ආන්ගේ වතාව විතරයි නේද එයාට සාර්ථකුනේ. එයාට මෙඩල් එක හම්බුනේ ඒ සැරේ දුවලානේ. ඉතින් කවුරු හරි කියනවා අපිට අන්න ඒක විතරක් දිව්ව නම් ඇතිනේ. ඇයි ඊට කලින් දිව්වේ? ඊට කලින් කීසරයක් එයා දිව්වද හැමතැනම දිව්වා යා. නේද? කවුරුහරි අපිට කියනවා අන්න ඒ දිවිල්ල තමයි දුවනවා නම් දුවන්න ඕනේ. මොකද්ද? අන්තිම සැරේ මෙඩල් එක හම්බෙච්ච දිවිල්ල තමයි දුවන්න ඕනේ. ඒක ඉතින් හරි නේද? දුවනවා නම් ඒ දිවිල්ල මොකද ඒකේ මෙඩල් එකක් හම්බෙනවනේ. මොකද කියන්නේ? පදක්කමක් හම්බෙනවනේ. මොකද කියන්නේ? ඒක නේද සාර්ථක දිවිල්ල? ඊට කලින් දුවපු ඒවා එකකින්ම වැඩක් නැහැ. ඒකින්ද කවුරු හරි කියනවා අපිට මේ ඔයාලා දුවනවා නම් ඔලිම්පික් තරඟට යන්න ගිහිලා දිනන්නම බලාගෙන එක සැරේම දුවන. දැන් මම එහෙම කිව්වොත් මේ අතුමට මොනවා කියයිද? මම ඒ වගේ උපදේශයක් දුන්නොත් මේ අතුමට මොනවා කියයිද? ආම්සුරුන් ටිකක් ඔලුන ලක් කළා වගේ කියයි. ඇයි? අනිත් ඒවා එක්කින්වත් වැඩක් නැද්ද? වැඩක් තියෙනවා. ඇයි අනිත් ඒවා හින්දා තමයි අනිත් ඒවා මත තමයි ඊට කලින් දුවපු ඒවා මත තමයි මේ ප්‍රයෝජනවත් දිවිල්ල දුවන්න උනේ. විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ වසග්ග පරිණාමය වූ කියන ආර්ය මෛත්‍රිය නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තිය නිවන සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් මෙහා කියන චේතෝ විමුක්තිය සැප සඳහායි. හරිද? එහෙනම් මාර්ගසිතේදී මෛත්‍රී චේතෝ විමුක්තිය අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද? මොකද්ද බලන්න මාර්ගසිත කියන්නේ? මාර්ගසිත කියන්නේ සෝවාන් මාර්ගයේ උපදින වෙලාවේ අපිට උපදනා වූ චෛතසික 8ක එකතුවක් තියෙනවා. මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අටම මිශ්‍ර වෙලා තමයි හැදෙන්නේ. අන්න ඒ අටම මිශ්‍ර වෙලා හැදෙනකොට සම්මා සංකප්ප කියන ගොඩ මොනවාද? මෙකම්ම අව්‍යාපාද අවහිංසා. දැන් අපි මේ අර අටක් එකතු වුණාම මේ අට අල්ලා බලනවා. සම්මා සති කියන්නේ මොනවද? කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. හරිද? සම්මා සමාධි කියන්නේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. ඔය එකක් මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට අන්න සම්මා සංකප්ප කියන තැන මොනවද? ඒ ගොඩේ තියෙන්න ඕනේ. නෙක්ඛම් අව්‍යාපාද අවහිංසා. අව්‍යාපාද කියන්නේ මෛත්‍රියයි. ආන් අර ඉඳලා එයා කියන්නේ ඒ කියන්නේ සමුළුවට ගිහින් ඒ කියන්නේ. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය වෙන වෙලාවේ ඒක අපි හිතමුකේ එකතු වෙලා තියෙන සමුළුවක් කියලා. එහෙනම් අපි කලින් වඩපු මෛත්‍රියත් එතන ගිහිලා ඉන්නවා. අව්‍යාපාද සංකල්පනා මොකද්ද? අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ. එහෙමයි යන්න ඕන නිකම් බෑ. හරිද? හොඳට ඒ කියන්නේ නිවන් දකින්න නම් මෛත්‍රිය චේතසෝ අබිනිරෝපණ කියන තත්ත්වෙටපත් වෙන්න ඕනේ. ආන් එහෙමපත් වෙලා තිබ්බ පමණින් බෑ. ඒපත් කරගත්ත මෛත්‍රිය අන්න මාර්ගසිතේදී නියෝජනය වෙනකොට අන්න ඒකට අපි කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධ නිස්සිත වූ වසග්ග පරිණාම වූ මෛත්‍රී චේතෝ විමුක්තියයි කියලා. ඒ තමයි ඔලිම්පික් ගිහිල්ලා දුවවා වගේ හරියට නිකන්. නේද? මේක මේ නිවන් දකින්නවා කියන්නේ ඔලිම්පික් දුවනවා වගේ කියලා එහෙම කියනවා නෙවෙයි. මේ උදාහරණයකට මම කිව්වේ. එහෙනම් ඊට කලින් පුරුදු වෙන්න ඕනද නැද්ද? ඊට මෙහා තියෙන මෛත්‍රී චේතෝ විමුක්තියක් තියෙනවා. ඒ චේතෝ විමුක්තිය හැබැයි අනිත්‍ය ස්වභාවයේ තියෙනවා. ඒක උපාදි උපදි විපාක සහිතයි. සම්මා සංකප්ප ගැන කතා කරපු වෙලාවේ අපේ පින්වත්නි ධර්මයේ සඳහන් වෙනවා මහා චත්තාරිත්‍ය සූත්‍රය ආදී ගත්තාම සඳහන් වෙනවා පැහැදිලිවම මේ සම්මා සංකප්පය කවරේද? සම්මා සංකප්පය දෙආකාරයක් වෙනවා. සම්මා සංකප්පය සහ මිත්‍යා සංකප්ප කියලා දෙකක් තියෙනවා. හරිද? යමෙක් සම්මා සංකප්පය දනීද මිත්‍යා සංකප්පය දනීද ආන් එපමණකින් ඒ තැනත්තා සම්මා දිට්ඨික වෙනවා කියලා. ඊට පස්සේ සම්මා සංකප්පය දෙආකාරයකට ආය බෙදෙනවා කොහොමද? උපදි විපාක සහිත. විපාක තියෙන එක. හරිද? එතකොට අනාර්ය, ආර්ය නොව්, ආර්ය නොව් සම්මා සංකප්පයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ලෞකික සම්මා සංකප්පය කියලා. හරිද? අනාර්ය වූ, උපදි විපාක සහිත වූ. එතකොට පෘථග්ජන වූ. හරිද? පෘථග්ජන අනාර්ය උපදි විපාක සහිත සම්මා සංකප්පයක් තියෙනවා. තව සම්මා සංකප්පයක් තියෙනවා මොකද්ද? ආර්ය වූ උපදීපාක නැති මාර්ග අංග වූ සම්මා සංකප්පය. ආන්ගේ මාර්ගාංග වූ සම්මා සංකප්පයට මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති වෙනවා. ඒ වෙලාවේ ඇති වෙන. හරියට මේ ඔලිම්පික් අර පදක්කම ගන්න දුවපු වෙලාව වගේ හරියට නිකන්. අර දිවිල්ලම තමයි. නේද? සමහර අය දැකලා තියෙනවද පදක්කම් ලාභීන් කියනවා මම මේ පුහුණු වීම වලදී මීට වඩා අඩුවෙනුත් දිව්වා. මේ මීට වඩා අඩු කාලයකදී මේක දිව්වා. නමුත් මෙතෙන්ද මට බැරි වුණා. මීටතරි අඩුවෙන් මට දුවන්න තිබ්බා කියලා. නේද? ඒ වගේ කලින් ඇති කරගත්ත මෛත්‍රී චිත්තය තමයි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වසග පරිණාම කියන මාර්ග අවස්ථාවේදී යෙදෙන්නේ. එතකොට යම් ආකාරයක අපි කල්පනා කරනවා නම් අතෙන්ට ගිහලා අරක විතරක් වර්ධනය කරන්න ඕනේ කියලා එහෙම අපිට කවුරු හරි කියනවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒක කොහොමද කරන්නේ කියලා අහන්න ඕනේ. හරි ඒක කොහොමද කරන්න කියලා අහන්න ඕනේ. එහෙනම් ඊට මෙහා කරන්න දෙයක් තියෙනවා. ඒකින්දා අපේ ඇත්ත හරියට මේවට රැඳිච්ච අපි ආරේක තමයි අපා කරන්න ඕනේ. ආරේක තමයි කරන්න ඕනේ කියලා. ඒක තමයි කරන්න ඕනේ මාත් කියන්නේ. ඒක තමයි කරන්න ඕනේ. ආර්ය මෛත්‍රී භාවනාව තමයි කරන්න ඕනේ. හ්ම් ඇලීමක් ගැටීමක් නැති කියලා ඔන්න එකක් අර්ථයක් කරනවා. මේකෙන් මේ වගේ කරලා හරියන්නේ නැහැ කියලා. අට්ටික සංඥාව ගැනත් එහෙම කියනවා. මට මතක් වෙලා කියන්න. අට්ටික සංඥාවත් මේ වගේ අට්ටික සංඥාවක් තියෙනවා. ආර්ය අට්ටික සංඥාවක් තියෙනවා. අනිත් පැත්තට නිකන් එකක් නෑ ඒක කරන්න එපා කියනවා. ඒ කියන්නේ කියන්නේ මොකද්ද? කිසිම හතරක් නැතුව කියන්නේ අන්න අර මාර්ග අවස්ථාව එකපාරටම උදා කරගෙන එතනදී සිද්ධ වෙන ඒ ඇලීම් ගැටීම් නැති එක කරන්නලු මේ ඇටසැකිල්ල දිහා බලාගෙන මොකක් කරන්නද කියලා අහනවා. ඇටසැකිල්ල බලාගෙන මොකද්ද කරන්නේ? ආර්ථික සංඥාවේ. මගේ දිහා බලනකොට මේ ඇත්තන්ට අපේ වෙන්නත් මේ මූලිකව අපි තද ලෝභ දේශ මොහොතට බැඳලා ඉන්නේ. ශරීර දැකලා පිස්සු හැදිලා වගේ ඉන්නේ. නේද මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකේ තියෙන ශරීර දැකලා නේද උද්දාමයට සහ ඕල්මාදයට පත් වෙලා. කමන්නේ නැහැ නේද කිව්වා නේද? ඇත කතාව ඒකනේ නේද? උද්දා බුද්ධාමයට සහ ඕල්මාදයටපත් වෙලා ඉන්නේ විකාර වෙලා වගේ මේවා සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා මේ ඒවා පස්සේ එක ශරීරයක් දෙකක් පිටිපස්සේ ජීවිතයෙන් පන්නනවා. අන්තිමට අර ශරීරය වැහැරෙනවා. වැහැරිච්ච ශරීරය පිටිපස්සෙත් පන්නනවා. නේද? පුරුදු කරගත්තාම හැටියේ නේද? වැහැරිච්ච ශරීරය වැහැරිලා දැන් කැත වෙලා නේද? කලින් ආය මේ මේ ලස්සනයි කියන එක නෙමෙයි මේ කියන්නේ යම් කිසි සම්මත වශයෙන් යම් කිසි හැඩතලයක් තිබ්බනම් ඒවා කැඩිලා බිඳිලා ගිහිල්ලා ඒවා නමුත් අර ඒ ශරීරෙම උපාදානය කරගත්ත ඇත්තෝ මොකද කරන්නේ? අර වයසට යන ශරීරය පිටිපස්සේ පන්නන ගතියක් තියෙනවා. ඒ තේරුම් ගන්නෑ. මේක මට අයිති නැති දෙයක් කියලා තේරුම් ගන්නෑ. ඒ සිත මට අයිති නැති දෙයක් කියලා තේරුම් ගන්නෑ. හරිද? ඒකින්ද මොකද කරන්නේ? ඒ වාගේ ඇලී ගැලී වාසය කරලා මරණාසන්න මොහොතේදී තණ්හාව උපදවාගෙන නේද? මේවා අතහරින්න බැරුව ඕන් ඒ ඒ වත්තේම ගැරඩියෙක් වෙලා ගෙම්බෙක් වෙලා කුකුලෙක් වෙලා ඔය තැන් තැන් වල ඉපදලා ඉතින් කොක්කොක් ගගා ඉන්නවා බක බක ගගා ඉන්නවා නේද? ඉතින් ඉන්නවා නේ. ඉතින් මේ වගේ තත්ත්වයකට පත් වෙන එක නවත්ත ගන්න අපි මොකද කරන්න මූලික වශයෙන් ඉස්සෙල්ලාම මේ ඕලාරිකව දැන්න දේවල් ගැන තියෙන තද ඇලීම් ගැටීම් ඉස්සෙල්ලා නේද කෙටි වශයෙන් අඩු කරගන්න ඕනේ. මට කියන්න මේ අත්තන්ට මගේ දිහා බැලීමෙන් යම් කිසි හරි ඇලීමක් ඇතිවන්නේ නම් උන්වහන්සේගේ ශරීරය හොඳය කියලා කාට හරි මොනවා හරි චූටි හරි ඇලීමක් ඇති වෙන්නේ නම් මේ මගේ දිහා බලද්දී මගේ දිහා ওই පැත්තේ ඉඳන් මේ පැත්ත බලද්දී මගේ ඇටසැකිල්ල අරමුණු වුණා නම් මගේ ඇටසැකිල්ල අරමුණු වුණා නම් කවදාකවත් එහෙම එකක් වෙයිද? ඇලීමක් නම් ඇති වෙන්නේ නෑ ඇටසැකිල්ලකට කුමන අරමුණක්ද? එතකොට කියයි එහෙම වෙන්නේ නෑනේ හැමදුරනේ. පේන්නේ නෑනේ. ඔකට මම හැමදාම කියන උදාහරණයක් මම දැන් පේන්නේ නෑ කියලා කියන්නේ. මම මෙතනින් ගෙනත් තියෙනවා දැන් දහවල් බඩගිනි වෙලාව කියලා හිතන්නකෝ. ඔය වගේ වෙලාවක් ගෙනත් තියෙනවා ඍජු බෝම් පෙට්ටියක දාපු බත් ගෙඩියක්. මොකද වෙන්නේ? අරමුණු වෙනවද නැද්ද ඇතුළ? මෙහෙම ඇති මෙහෙම ඇති කියලා අරමුණ වෙනවද නැද්ද? ආ මොකද ආශ්‍රය කරලා තියෙන හින්දා ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා මේ මේක ඇතුලේ තියෙන බත් කියන්න දන්නවා. නේද අරමුණ වෙනවා මෙහෙම ඇති මේ ඒකනේ තියෙක අරලා බලන්නේ නේද? එහෙනම් පේන්නේ නැතිව අරමුණ වෙනවද නැද්ද? ඇටසැකිල්ල ආශ්‍රය කරනවා ඇටසැකිල්ල අරමුණු කරනවා ඇටසැකිල්ල අරමුණු කර කර ඒකේ හැඩ ඒකේ සටහන් අපි හොඳට අරමුණු කරනවා. ඒකට කියනවා අට්ටික සංඥාව ඇති කරගන්නවා කියලා. ආන් මේ අට්ටික සංඥාව ඇති කරගත්තොත් අපේ පින්වත්නි කෙනෙක් දිහා බලද්දී ඔහේ ඉඳන් මෙහි බලද්දී නේද දැන් මම මෙහෙම hina වෙනකොට එහෙම වුණා දැන් ඇටසැකිල්ල ටිකක් ප්‍රකට වෙනවා නේද? දැන් මම කිව්වට පස්සේ නේද කොහොම ඇද්ද කියලා. ආන් වගේ මේ මේක අනුන්ගේ ඇටසැකිල්ල අරමුණු වෙනවා. එතකොට කෙනෙක් කියයි අම්මෝ බය බෑ. නේද? ඇයි අපි ඇටසැකිලි වලට බය? ඔන්න හීනෙන් ඇටසැකිල්ලක් දකින්නවා. දැකලා ළඟ ඉන්න කෙනෙකුට හැරවනවා. අතින් අල්ල හැරවනවා. මේ බය වුණා බය වුණා මං ඇටසැකිල්ලක් දැක්කා කියලා. ඇල්ලුවේ මොකකින්ද? බය ඇටසැකිල්ලක් දැකලා බය වෙලා ඇහැරවන්න ඇල්ලුවේ මොකකින්ද? ඇටසැකිල්ලකින් අල්ලලා තියෙන්නේ මේ. නේද? ඒක තමයි කියන්නේ. ඒක අරමුණු වෙන්නේ නැහැ අපිට. එහෙනම් මේක අරමුණු වෙන විදිහට අපේ මේ සිත සකස් කරන්න පුළුවන්. ඒකට ආශ්‍රය කරන්න ඕනේ. අද ආශ්‍රය කරන්න ඕනේ. ආන් ඒක තමයි මූලික වශයෙන් අපේ ලෝභ දේශව නැති කරගන්න. හරි ඊළඟට ගැටෙනවනේ කියයි කෙනෙක්. ඇටසැකිල්ලත් ගැටෙනවනේ ඇලීම අයින් වුණාට හම්දුනේ මා බය වෙනවනේ කියලා. තමන්ට ඇටසැකිල්ලක් තියෙනවා කියලා තමන් මෙනෙහි කරනකොට තමන්ගේ තුලින් මේක ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවා කියලා දැනගන්නකොට ආන් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. හරිද? ඒක දැනගන්නකොට එහා පැත්තක ගැන තියෙන බය නැති වෙලා යනවා. එහෙනම් ගැටීම නැති වෙනවා. එහා පැත්තේ ඇටසැකිල්ලක් අරමුණු වෙනවා නම් ඒ ගැන තියෙන ඇලීම නැති වෙනවා. එහෙනම් ඇලීම ගැටීම දෙකම නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. බොහෝම සුවදායක ජීවිතයක් එතකොට ඒක. එහෙම තියෙද්දි මෙන්න කියනවා අර පළවෙනි කොටස කරන්න එපා කියලා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙලා ඔන්න ඔය අට්ටික සංඥාව ඉහළ තලයකට අරගෙන ගිහිල්ලා එක අරමුණකට ගිහිල්ලා මේක ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මේකෙන් මතු කරගනිමින් ඉන්න වෙලාවේ කොයි වෙලාවෙ හරි මාර්ග හිතක් උපදිනවද? ආන්ගේ මාර්ග හිත උපදින අවස්ථාව තමයි පදක්කම ගන්න වෙලාව. මෙතර වෙලා කරපු පුහුණුවේ පදක්කම ගන්න වෙලාව. ඉතින් මම ඔය කට මාත්‍රය ඇත්තට කියන්නේ අනිත් එකක්වත් කරන්න එපා. පදක්කම ගන්න එක විතරක් කරන්න. නේද? ඒකනේ වටින්නේ. එහෙනම් අට්ටික සංඥාව ඒ ආර්ය එක කරන්න ඉස්සෙල්ලා. පුළුවන් නම් නේද? ඇලෙන්නේ ගැටෙන්නේ නැති. අන්නේ වෙලාවේ විවේක නිස්සිතව, විරාග නිස්සිතව, ඒ ඉතින් ඇලීමක් ගැටීමක් නැති එකක් තමයි. ඒකට ඊට කලින් කොතර පුහුණු කිරීම කරන්න ඕනද? අපේ තියෙන මේ ශාස්ත්‍රීය දැනුම නැති හින්දා පින්නත් නේ. ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා ඔය වගේ මතයක් අරන් ආපු ගමන් බෞද්ධ අපි කොහෙද යන්නේ? රැල්ල පිටින් රැලි පිටින් යනවා යන්න. හරිද? ඒ කියන්නේ මොකද මේ මේවා විමර්ශනය කරගන්න අපේ දැනුම අඩු හින්දා. ඒක තමයි බෞද්ධ විදියට මහා එකමුතුවක් මහා හයියක් ඇති කරගන්න ඕනේ. මේක මෙහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. මේකින්ද මෛත්‍රී භාවනාව පිළිබඳ ඉතාම කෙටියෙන් තව බොහෝ දේවල් කියන්න තියෙනවා. නමුත් වටින කාරණා කීපය වුණ පොඩ්ඩක් සාකච්ඡා කළා. දැන් ඉතින් පරණ නේද කියපු මෛත්‍රී භාවනාව ගැන කියපු බණ ටික ආය අහලා මේකේ තියෙන වටිනාකම දැනගෙන නැවත නැවත සිද්ධ කරන්න ඕන. මින් ඉදිරියේ අපි මේ වගේ දැනට තියෙන ගැටලු ටික සාකච්ඡා කිරීමක් පොඩ්ඩක් කරලා තමයි පටිච්චසම්පාදය පිළිබඳ තියෙන කාංකාවේතරණ විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි. අද දවසේ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය સિદ્ધ කර දීම පිළිබඳව අපි මේ ධර්ම දානයේ පුණ්‍ය කර්මය સિદ્ધ කරලා දෙන්න කටයුතු කරපු අනුග්‍රහය දක්වපු පින්වත් ඇත්තන්ට විශාල වශයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ ඇත්තොත් මේ තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් කල්යාණ මිත්‍රාශ්‍රයක් අද ලබා දුන්නා. ඉතින් එවැනි පින් බොහෝ පිනක් කරගත්ත මේ ධර්මයේ ඇහිලා මමත් මේ විදිහට චේතෝ විමුක්තියක් ඇති කරගන්න ඕනේ මමත් මේ විදිහට නිවන් දකින්න ඕනේ මේ කියලා යම්කිසි කෙනෙකුට අද අදිෂ්ඨානයක් සිහියක් ඇති වුණාද ලෝකයේ කොහේ හරි තැනක අන්න ඒම ඇති වෙන වාරයක් වාරයක් ගානේ ඒ තැනත්තා අපායෙන් මිදෙනවා අපායෙන් මිදෙන්න හේතු වෙනවා ලොකු දුකකින් ගැලවෙන්න හේතු වෙනවා ඒකින්ද ධර්ම දානය කරන පින්වත් ඇත්තන්ට නිබඳව නිරතුරු උල්පත් වාගේ පිං මතුවෙනවා ඉතින් ඒ ඒ බවක් දැනගෙන අපි හැමදෙනාම තුල ජනිත වුණා සීල පුණ ශක්තිය මේ ඇත්තන්ට හේතු වෙලා උතුම් සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති